දිනේශ් කුණවර්ධන ගරු මන්ත්‍රීතුමා සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ ඇතිවුණු අනවබෝධයෙන් සියලු දෙනා කටයුතු කිරීමට සිදු වුණේ මීළඟ කතිකයා තේරීම් පිළිබඳ පිළිගැනීම පිළිබඳ ඇති වූ අනවබෝධ තත්වයයි ඒ නිසා විපක්ෂය වෙනුවෙන් මම කඩගාටුව ප්‍රකාශ කරන්න කැමතියි